සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද ආරම්භ වන්නේ 25 වන සතිය. 25 වන සතියේ අනිත්‍ය සංඥාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සතිය පුරාවටම ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 අතනිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට ඕනේ ඒ සඳහා තමයි අපි බෞද්ධ විදිහට හැම පිළිවෙතකම ඉන්නේ හැම දෙයක්ම කරන්නේ දුක් නැති කර ගැනීම සඳහා. අද අලුත් සතියක පැවරුම් දෙන දවස අද දවසේ ඉඳන් අපි සතියක් පුරාවට සාකච්ඡා කරන්නේ අනිත්‍ය සංඥාව පිළිබඳව මේ 25 වෙනි සතිය. ඉතින් දැන් අපිට යමක් කමක් හොඳට තේරෙනවා ප්‍රත්‍යක්ෂ වැඩසටහනක් මොකද කරන්න කියලා ගොඩාක් මේ ධර්ම කරුණු සාකච්ඡා කිරීමට වැඩිය නොකරනවම නෙවෙයි වැඩි අපි කතා කරන්නේම ප්‍රායෝගිකව මොකද්ද කරන්න ඕනේ කියන එක ගැනයි. ඉතින් තා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අද දවසේ පටන් ගන්නවා. හෙට දවසෙත් ඒ ආකාරයට මේ සංඥාව ගැනයි මම කතා කරන්න බලාපොරොත්තු ඉන්නේ. හේතුව මේක දෙවරක් තුන්වරක් කතා කරලා මේ වැරදිලා තියෙන තැන් නිවැරදි කරගෙන අපිට යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරගන්න ඕනේ හැම වෙලේම මොකක් හරි එකක් කරනවා නම් ඒ කරන දෙයට යම් ක්‍රමයක් තියෙන්න ඕනේ අපි අපේ වර්ධනය මනා මන බලන්න පුළුවන් වෙන්න. හරි. දැන් අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මයට යන සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ හේසමග්ගෝ සුද්ධයා. හරිද? මේ මොකද්ද මේ කියන්නේ දුකෙහි කලකිරෙනවාය කියලා. හරි. ඔන්න ඔය කාරණාව තමයි උනේ දුක්ඛේහි දුකෙහි කලකිරණ එකමයි විසුද්ධියේ එකම මාර්ගය. ඒ මොක කොහොමද ඒ දුකෙහි කලකිරෙන්නේ? සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින කෙනා. හරි? ප්‍රඥාවෙන් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින කෙනා දුකෙහි කලකිරෙන මාය කියලා කියනවා. දැන් අපි මෙතනදී මොකද්ද කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න ඕන හොඳට. හරි? ඇත්තටම අපිට දුක හිතෙන්නේ ඇයි මේ ලෝකෙ ඉද්දී හිතේ දුක් හටගන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් එහෙම මං කිව්වොත් කැමති දේවල් හෝ එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච දේවල් නැත්නම් මෙහෙම කිව්වොත් බලාපොරොත්තු කඩවීමෙන් කිව්වා නේද හැම දුකක්ම බලන්න පොඩ්ඩක් අපිට මොනවා හරි දුකක් ඇති වෙලා තියෙනවා නම් කොතනදී හරි මම බලාපොරොත්තු වෙච්ච දේ කෙරුන්නේ මං බලාපොරොත්තු වෙන්නේ නෑ මාව අසනීප වෙයි කියලා. මං බලාපොරොත්තු වෙන්නේ නෑ අපේ අම්මව අසනීප වෙයි කියලා. නේද? මං බලාපොරොත්තු වෙන්නේ නෑ අහවල් අහවල් අය වෙනස් වෙයි කියලා. මං බලාපොරොත්තු වෙන්නේ නෑ මං හිතුවේ නෑ නේද? මං හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඒක නේද? හ්ම් කවුරුහරි හදිස්සිය මරනවා අපිට ලොකු දුකක් තියෙනවා. ඒ මොකද දැන් වයසට ගිහිලා ගොඩාක් දුක් විඳලා දුක් විඳලා කෙසේ වෙතත් මේ අපි හිතමු එකතෙන් වෙලා හරි ඉඳලා නේද? එතකොට මොන කාගෙත් බලාපොරොත්තුවක් තියෙන දැන් නම් තියෙන තත්ත්වය හැටියට ඉතින් කියන්න බෑ කියලා නේද? එහෙම තියෙනවා. ඊට වැඩි හදිස්සිය තරුණ කාලයේ වගේ කාලයක කෙනෙක් මරනවා කටියට ගොඩාක් දුක් ඇති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බලාපොරොත්තු උනේ නැහැ. බලාපොරොත්තු උනේ නැහැ. එහෙනම් බලාපොරොත්තු උනේ නැති වෙලාවක යමක් වුණා කියන්නේ බලාපොරොත්තු කැඩුනා කියන එකයි. නේද? මං හිතුවේ නෑ මෙහෙම එකක් වෙයි කියලා. ඒ කියන්නේ මං හිතුවේ හිතුවේ දිගටම හැම දෙයක්ම තියෙයි කියලා. එහෙනම් දිගටම හැම දෙයක්ම තියෙයි කියන බලාපොරොත්තුව කැඩීමෙන් තමයි අපිට දුක් ඇති වෙන්නේ. හැම දෙයක්ම එහෙමද නැද්ද? හැම දෙයක්ම එහෙමයි. ඒකිතා පැහැදිලිද? නේද? ඔක්කොම එහෙමයි. එහෙනම් හරි. එහෙනම් මම ඒක කියන්නේ හැම දෙයක්ම අපි තර්කානුකූලව කතා කරලා බලලා කොහොමද මේක මොකද්ද මේ කරන්න ඕනේ කියලා තෝරගන්නයි ඕනේ. බලාපොරොත්තු කැඩෙන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන හින්දා. නේද? බලාපොරොත්තු නැත්තම් අපේ හිතවල බලාපොරොත්තු නැත්තම් කැඩෙන්න එකක් නැහැනේ. එහෙනම් දුකෙන් අත මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා බලාපොරොත්තු තියන්න එපා. මොන මං අවවාදයක් දෙනවා. එහෙනම් අද ඉඳන් ආයෙ කිසිම බලාපොරොත්තුවක් තියන්න එපා කිසිම දෙයක් ගැන. <laughs> එහෙම කිව්වහම හා කියන්න පුළුවන් බලාපොරොත්තු තියාගත්තේ මම නම්. නේද? මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් බලාපොරොත්තු මම තියාගත්තද බලාපොරොත්තු ඇති වුණාද? ඇති වුණා. ඒක මම තියාගත්තා නෙවෙයි. නේද? මම තියාගත්තා නම් බලාපොරොත්තු මට පුළුවන්. හා එහෙනම් මම ඊට පස්සේ බලාපොරොත්තු තියාගන්න නැතුව ඉන්නවා කියන්නේ. එහෙනම් පොඩි කාලේ ඉඳන් මම මෙලෝ දෙයක් දන්නේ නැහැ මෙහි ඇවිල්ලා. නේද? මම දන්නේ නැහැ කොහෙන්ද ආවද දන්නේ නැහැ කොහේ හරි ඉඳන් ඇවිල්ලා මෙහි ඇවිල්ලා ආපු දවස් ඉඳන් මගේ සිතේ බලාපොරොත්තු ඇති වෙලා නේද මේවා මෙහෙම තියේයි මේවා මෙහෙම තියේයි මේවා මෙහෙම තියේයි කියලා. ඒ ඇති උනේ ඇයි? ඇති වෙන ස්වභාවය තිබ්බ හින්දා. නේද? බලාපොරොත්තු ඇති වෙන ස්වභාවය තිබ්බ හින්දා. එහෙනම් හිතේ බලාපොරොත්තු ඇති වෙන ස්වභාවය තිබ්බ හින්දා බලාපොරොත්තු ඇති වුණා. එහෙනම් බලාපොරොත්තු ඇති නොවෙන්න නම් මොකද කරන්න ඕන? බලාපොරොත්තු ඇති නොවන ස්වභාවයට අපේ හිත වෙනස් කරන්න ඕනේ. හරිද? අන්න ඒකට කියනවා ඒ වෙනස් කරන එක ක්‍රමවේදයක් තමයි අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම කියලා කියන්නේ. ඉතා පැහැදිලි. තව ටිකක් අපි දැන් විස්තර කරගත්තා. තවත් පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් බලාපොරොත්තු ඇති නොවන. හරි බලාපොරොත්තු ඇති නොවන කිව්වට දැන් මෙන්න මෙහෙම එකක් මට කියන්න. අපි සිද්ධියක් අරගෙන කතා කරනවා. මගේ තාත්තා හෝ මගේ සීයා මගේ ඔඩොක්කේ මෙහෙම කව කොහෙද දාලා මැරෙනවා. කියලා හිතන්න. එතකොට ඒ ඒ කෙනෙක්ගේ කෙනෙක්ගේ හිතවත් කෙනෙක් ඔඩොක්කේ මැරෙනවා කියලා හිතන්න. ඒ වෙලාවේ අවුරුදු ගාණක් ඉඳින් ඉඳි තව අවුරුදු 10ක් ඉඳී කියලා බලාපොරොත්තු තිබ්බ කෙනෙකුටද අවුරුදු 5ක් ඉඳී කියලා බලාපොරොත්තු තිබ්බ කෙනෙකුටද වැඩියෙන් දුක 10ට වැඩි එක්කෙනෙක් තිබ්බේ අවුරුද්දක් ඉඳී කියලා නම් අඩුයි මාසයක් ඉඳී කියලා නම් අඩුයි නේද ඊළඟට දවසක් ඉඳී කියලා නම් බලාපොරොත්තු තිබ්බේ ඊටත් අඩුයි පැයක් නම් ඊටත් අඩුයි නේද හරි දැන් කවදා හරි දවසක අපිට යමක් නැති වෙන්නේ. මොන බලන්න මේක තේරුම් ගන්න හොඳට. අපිට යමක් නැති වෙන්නේ නැති වෙන ආරංචි එනවනේ. නැති වුණා කියලා මම දැනගන්න දැන් මරණයක්ම කියන්නකෝ. මරණය සිද්ධ වෙන්නේ දැන් මේ ඔඩක් විහිිට කියන මේ කතා කරලා ඩග්ගා ඉවරයි. හරිද? ඒක වෙන්නේ ඊළඟ මොහොතේද නැද්ද? කවදා හරි දවසක ඊළඟ මොහොත වෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ ඒ වෙන්න වෙන්න ඉස්සෙල්ලා මොහොතේ ඒක වෙලා නැහැ. නේද? වෙන්න ඉස්සෙල්ලා ෂණයේ ඒක වෙලා නැහැ. ඊළඟ ෂණයේ වෙනවා. එතකොට මං අහන්නේ මේ ශනේ ඉන්න මට ඊළඟ ශනේ මේක නොවේයි කියලා බලාපොරොත්තුවක් තිබ්බොත් දුක් ඇති වෙනවද නැද්ද? <laughs> එහෙනම් අනිත්‍ය සංඥාව කොච්චර පුංචි තැනකට එන්න ඕනද කියලා තේරෙනවද? නේද? විනාඩි 5ක බලාපොරොත්තුවක් තිබ්බත් සියුම් දුකක් හරි ඇති වෙනවා. එහෙනම් ඇති වෙන්නේ නැති වෙන්න නම් ඊළඟ ශනේවක්වත් මට මේක වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ ඊළඟ ෂණයක්වත් කියන தত্ত্বය ගැන සංඥාවක් තියුණොත් නම් එක ෂණයකටවත් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. දැනට කොහොමද දන්නේ තියෙන බලාපොරොත්තු? කාලය. ඔන්න ඉතින් අපි බලන්න වෙනවා. මට කොහොමද දැනට මගේ තාත්තා ගැන කොහොමද දන්නේ දැන තියෙන බලාපොරොත්තු? දරුවෝ ගැන කොහොමද දන්නේ? ජීවිත කාලෙම අම්මෝ අපි ඉන්නකම් මෙයාලට මුකුත් වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? නේද? ඔය ගැන කතා කරන්න බෑ මාත් එක්ක. කතා කරන්න මාත් එක්ක විරුද්ධයි කට්ටියව කතා කරනවට. අසුබ කතා කියනවා කියලා. නේද? හ්ම්. එහෙම නේද? කාරණාව එහෙම නේද? ඒ කියන්නේ එහෙම තමයි දිග ඒවා තියෙනවා. හරිද? ඒකින්ද ඒ දිග බලාපොරොත්තු තියෙන්නේ ඒ දිග බලාපොරොත්තු තියන්න බැරි දේවල් ගැන. හරි? දිග බලාපොරොත්තු තියෙන දිගට බලාපොරොත්තු තියන්න බැරි දේවල් සත්‍ය ස්වභාවය තේරුම් අරගන්න ඕන අපි. අන්න ඒ සත්‍ය ස්වභාවය තේරුම් ගත්තාම ඊළඟ ශනේ ගැන ඊළඟ ඊළඟ ශනේ මැරෙන්න තුනේදී කියලා නෙවෙයි. ඊළඟ ශනේවක්වත් වෙනසක් නොවි තියේයි කියන බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. අපි ළඟ අපි ළඟ තියෙන වස්තුන් පිළිබඳව ජීවි අජීවි වස්තුන් පිළිබඳව අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟ ශනේ වෙනස් වෙන්නේ නැහැ කියලා. හරිද? ඊළඟ ශනේ පැත්තක තිබ්බම අවුරුදු 10කින්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුව තියෙන්නේ. හරි ඒකින්ද අන්න ඒ බලාපොරොත්තුව තියෙන හින්දා අපේ හිත මොකද කරන්නේ? සමහර වස්තු තදින් අල්ලා ගන්නවා. හරිද? ඒක හිතේ අල්ලා ගැනීමක්. එයා හරියට හපා ගන්නවා වගේ අල්ලගෙන තියෙන්නේ මේ කොටස මේ මේ ටික මට මොකද හිතට සැප ලැබෙනවා මේ වස්තු හින්දා. ඒකින්ද හිත ඒක අල්ලගන්නේ. හරිද? ඒ අල්ලගන්න විතරක් නෙවෙයි ඒකත් එක්ක ලොකු උද්දාමයකටපත් වෙනවා. ඒ කියන්නේ හිත බොහොම සතුටටපත් වෙනවා මේ මට මේ දේවල් ලැබිලා තියෙනවා මේවා නම් වෙනස් වෙන්නේ නැහැ. මං දිනුවා කියලා වගේ අදහසක් තියෙනවා. මං මට ඔක්කොම හරි දැන් කියලා වගේ අදහසක් තියෙනවා. ඉතින් එන්නේ ඒ අල්ලා ගැනීම සිද්ධ වෙන්නේ ඔය ඊළඟ මොහොත ගැනවත් පැත්තක තියන්න අවුරුදු 10ක් ගැනවත් ඇත්තටම වෙන දේ ගැන මෙනෙහි කරන්නේ නැති හින්දා. විය හැකි කාරණා දෙකක් තියෙනවා. මම සාධාරණ වෙන්න කියලා කියන්නේ කෙනෙකුට. හරිද? විය හැකි කාරණා දෙකක් තියෙනවා. අපි හිතමු පුතෙක් ඉන්නවා කියලා. නේද? අම්මෙකුට මෙන්න මේ දෙක දෙක වෙන්න පුළුවන් දෙයිද? නිකම් ඕන නැති වැඩ කරන්න එපා. එකක් විතරක් හිතන්න හොඳ නැහැ නේද? මම අහනවා අම්මගෙන්. තමන්ගේ දරුවා උපාදියක් උපාදි කෝට් එක දාලා උපාදිය ගන්න දවස උදා වෙන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? ආ දැන් සතුටුයි ඒකට නේද? හරි එහෙම තමයි. එහෙම තමයි වෙන්න ඕනේ කියලා ඒක ගැන කල්පනා කරනවා නේද? ඒක ගැන කල්පනා කරන එහෙම වෙනුනේ එදා දවසේ මම කොහොමද ඒකට මුණ දෙන්නේ? මට කොච්චර නේද සන්තෝෂ වෙන්න පුළුවන්ද කියලා ඒ වගේ බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම ඒ ළමයාට නේද? ඒ උපාදි කෝට් එක වගේම කෝට් එකක් අඳලා සුදු පාට මලක් පපුවේ ගහලා අත් දෙකට මේස් දාලා පපුව උඩින් තියලා එහෙම එක්කුත් වෙන්න තියෙන ඉඩ කඩකුත් තියෙනවද නැද්ද? ඔව්. ඒ දෙකෙන් මේ ඒ දෙකම වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් එහෙනම් දෙකම මෙනෙහි කරන එක හොඳ නැද්ද මම කියන්නේ? ඇයි එකට විතරක් අසාධාරණයක් කරන්නේ ඇයි අරකට? නේද? එහෙනම් ඒ දෙකම ගැන මට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක උනත් වෙන්න පුළුවන්. හරිද? එහෙම හිතුවොත් අන්න තමන්ගේ හිත සමතුලිත වෙනවා. හරි එහෙම නොහිතා හිටියොත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නොහිතා ඉඳලා යම් විදිහකින් දෙවෙනි එක වුණොත් ඔළුව විකාර වෙනවා ඔළුව විකාර වුණොත් එහෙම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නේද කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරුව පිස්සු වගේ හැදිලා වෙන කට්ටිය ඉන්නවා. ඒකද මේක හරි භයානක මනුස්ස ජීවිතයක්. අල්ලගත්තොත් එක එක සංස්කාරයන් සංස්කාරයන්ගේ ස්වභාවය සංස්කාරයන්ගේ ස්වභාවය විදිහට අපි දකින්න ඕනේ. ඒවා දැක්කහම අපිට ඒවා අල්ලගන්න ඇත්තටම කියනවනම් අල්ලගන්න අල්ලගන්න උත්සාහයක් නැහැ හිතේ. ඒ කියන්නේ අල්ලගන්නේ නැහැ නෙවෙයි අල්ල ගැනෙන්නේ නැහැ. හරිද? අන්න ඒ தත්ත්වයට තේරුම් අරගෙන ජීවත් වීම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන. එතකොට අපේ සිතුවිලි වල වෙනසක් තියෙනවා. මම ඔකට උදාහරණයක් ගමක පැහැදිලි කරන්නම්. මේ පායන කාලෙක බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වහි කියලා. හරිද? දැන් වහිනවා. වහිනකොට මම මගේ ළඟ අදහසක් එනවාද බලෙන්වත් පුළුවන් අදහසක් ඇති කරන්න මම මේ වැස්ස නවතින්න දෙන්නේ නැහැ කොහොම හරි තියාගන්නවා මොකද බොහොම සනීපයි මේ අද තියාගන්නවා කියලා නෑ නේද අඩු වෙන්න දෙන්නේ නැහැ නෑ නේද ඒතර නවතින වෙලාවකවත් අඩු වෙන වෙලාවකවත් මොකක්වත් තියෙන ගන්න බෑ මගේ ළඟ තියෙන බලාපොරොත්තු මොකද්ද එහෙම වුණොත් හොඳයි. එහෙම වුණොත් හොඳයි එච්චරයි. එහෙම නැත්නම් අර තණ්හාධිකව මේක අල්ලගෙන තදින් අල්ලගෙන වැස්සට මන් නවතින්න දෙන්නේ නැහැ කියලා අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ඒක අල්ලගත්තා කියලා එහෙම කරන්න බෑ කියලා මම දන්නවා. හරි. දැන් අපි ඍජුවම යනවා වෙන කෙනෙක්ගේ හිතක නැගෙන අපි ගැන ඇති වෙන ආදරයක්, ඇල්මක් ගැන. ඔක්කොරම ඉතල අපේ හිත ගැන යනකෝ අපි හැරමුකෝ පොඩ්ඩක්. හරිද? අපේ හිතේ ආදරය හැදිලා තියෙනව නේද? ඔව්. ඒක කොහොමද දන්නේ? ඒක පටන් ගත්තේ මට මම කැමති වෙලාවකද මොකක් හරි ආදරයක් තමන්ගේ දරුවෙකුට හරි කාට හරි ආදරය කියන එක පටන් ගත්තේ මම කැමති වෙලාවටද? මම දන්නවද ඒක පටන් ගන්න වෙලාව? නැහැ. වැඩි උනේ මට ඕන වෙලාවටද? නැහැ. ඕන ඕන වෙලාවට අඩු කරගන්න පුළුවන් වුණාද? බෑ. නේද? එක වෙලාවකට එක විදියක් තව වෙලාවකට තව විදියක්. නේද? නැති කරගන්න නැති කරගත්තද නැති වුණාද නැති වුණා නම් නැති කරගන්න බෑ අඩු කරගන්න බෑ එහෙනම් මොකක් වගේද වැස්ස වගේ <laughs> නේද එහෙනම් අනුන්ගේ හිතවලත් එහෙමමද නැද්ද අනුන්ගේ හිතවල එහෙමමයි මොකද ඒක එයාට අයිතිය නෑ එහෙනම් කාට හරි බයින්න පුළුවන්ද තමුසේ මොකද දැන් මට ආදරේ අඩු කරලා තියෙන්නේ කියලා <laughs> බෑ නේද හරි <laughs> ඒ වගේම තමයි ඒ වගේ එකක් මට ලැබෙනවා කියලා දැනෙනකොට කියන්නේ හොඳට වහිනවා මේ දවස්වල කියලා දැනෙනකොට මොකද්ද මට එන්න උණු සංඥාව? ඕක දිගටම තියෙන්නේ නෑ. ඒක ස්ථීරවම දිගටම තියෙන්නේ නෑ. මොකද වැස්ස දිගටම කොහොමද තියෙන්නේ නෑ. ඇයි? වැස්ස හටගන්නේ හේතුඵල ධමයක් අනුව හේතු තියෙනකන් තියෙනවා. වැස්ස හේතු නැති වෙච්ච එකම නැති වෙනවා. දැන් මං ගැන ආදරයක් උපදින හේතු ඒ පැත්තේ සකස් වෙලා තියෙනවා. ඊට වෙන හේතු හදාගත්ත එකම ආවාදයක් වෙනවා ඒ පැත්තට. හරිද? ආය මොනවත් මොනවත් කරලා අද්දන්න බෑ ආය ආය අද්දන්න බෑ අඬලා දොඩලා වැළපිලා මම දැකලා තියෙනවා සමහර අය වහ බෝතල් අතේ තියාගෙන කියන මේ බොනවා මම <laughs> එතකොට අර අච්චර ආදරය කරපු කට්ටිය මොකද කියන්නේ ඉතින් බොනවා <laughs> කලින් එහෙම මැරෙනවා කිව්වොත් මරා ගන්න දෙනවා මැරෙනවා කියන්න බෑ ඊට පස්සේ කියන්නේ ඉතින් බොනවා කියලා. ඉතින් ඒ ඒ තමයි සංස්කාරයක ස්වභාවය. හරි? ඉතින් මේ ලෝකයේ තියෙන සියලුම ඊළඟ මාත්‍රය ඊළඟ මාත්‍රයේදී කාල මාත්‍රයේදී සිද්ධ වෙන වෙනස මට ඕන හැටියට කියන්නත් බෑ ඒ වෙනස සිද්ධ වෙන බව මම දැනගෙන මේ සංස්කාරය මට ඕන හැටියට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි අනිත් එක හැම නිමේෂයකම වෙනස් වෙනවා. හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒක මට නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන්කම නැහැ. අන්න ඒ සංඥාව අපේ තුල ඇති කරගත්තොත් කිසියම් දෙයක් ගැන අපිට තණ්හා, දෘෂ්ටි, මාන්න සහිත බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැහැ. සැලසුම් තියෙනවා. හරි ඒක ඒක තේරුම මේ සැලසුම් නැහැ කියන එක නෙමෙයි. සැලසුම් තියෙනවා. මොකද දැන් මැරෙනවා කියලා මුකුත් වැඩක් නොකර ඉඳලා හරියන්නේ නැහැ. මැරෙන්නේ නැත්තම් මැරුණ නැත්තම් මොකද කරන්නේ? නේද? ස්ථීරව මැරෙනවා කියලා දන්නවනම් හෙට උදේ අද නිකම්ම ඉන්නවා. ඉතින් හදිසියේ මැරුණ නැත්තම් උදේට කන්න නැතුව මැරෙනවා අන්තිමට. නේද? ඒකින්ද මේ අර අනිත්‍ය කියලා කියන්නේ කලකිරීම කියන එක මට මෙතනදී කියන්න ඕන. හුඟක් අය මේ කාලය වෙනකොට කලකිරෙනවා. කලකිරিলা ඉගෙන ගන්න ඒවා නවත්තනවා. රස්සාවල් නවත්තනවා මේ කලකිරිලා. එතකොට දැන් මේ පැත්තට අපි හිතමු ලෞකික පැත්තට යම් කාලයක් යොදවලා තිබ්බා කියලා ඉගෙන ගන්න ලෞකිකත්වය දිනු කරගන්න. අනිත්‍යයි හෝ මරණය හරි දැනගෙන ඒක කිව්වා කියලා ඉවරලා මෙයා ඔක්කොම නවත්තනවා වැඩ. නවත්තලා ලෝකෝත්තර පැත්තට දාන්නේ නැහැ. නැද තැනක මහා කම්මැලිය කරලා ඉන්නවා. හරිද? ඇහුවොත් කියන්නේ මොකද අනිත්‍යයිනේ වැඩන්නේ. අනිත්‍යයි වැඩන්නේ. එහෙම එකක් බුද්ධ දර්ශනේ නැහැ. හරිද? දැනගෙන වැඩ කරගෙන යෑම. ඒ තණ්හාවයි අයින් වෙන්න ඕනේ. දෘෂ්ටියයි අයින් වෙන්න ඕනේ. මාන්නයයි අයින් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ සංඥාව ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි ඉතා ප්‍රායෝගිකව කතා කරන්න ඕනේ. ඊළඟ ශ්‍රේණිය පවා වෙනස් වෙනවා කියන සංඥාව මට එන්න ඕනේ. හරිද? ඒ සංඥාව එන්න මම මොකක් හරි ප්‍රායෝගික වැඩක් කරන්න ඕනේ. දැනට එන්නේ නැහැ ඒක. නේද? යමක් මතක් වෙනකොට අපිට මොන හරි අරමුණු වෙනකොට එහෙම සංඥාවක් තියෙනවා නම් එහෙම සංඥාව කියන්නේ හඳුනා ගැනීමක්. හඳුනා ගැනීමක් තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපි දන්නවා එහෙමනම් මේක බලාපොරොත්තු තියන්නේ නැහැ කියලා. නමුත් මගේ හිතේ එහෙම හඳුනා ගැනීමක් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ කියලා දැන් හොයන්න ඕනේ. හරිද? ඇයි එන්නේ නැත්තේ සංඥාව ගැන කතා කරනකොට මම හැමදාම කියන උදාහරණ කීපයක් තියෙනවා. ඒවත් ආය ආය මතක් කරගන්න ඕනේ. මහනුවර කිව්වහම අපිට මොනවද මතක් වෙන්නේ? දල්දා මාලිගාව. ඇයි ස්පිතාලේ මතක් වෙන්නේ නැත්තේ? හරිද? එහෙම ඇහුවොත් ඇයි මතක් වෙන්නේ නැත්තේ කියලා ඊළඟට ඇත්තටම ඇයි මතක් වෙන්නේ නැත්තේ අපි වැඩිපුර මහනුවර කියනකොට මහනුවර කියන නගරේ ඒ වගේ හඳුනා ගැනීම ගොඩක් තියෙනවා ස්පිතාලයක් තියෙනවා හිරගෙදරක් තියෙනවා බෝගම්බර හිටපු මහනුවර තිබ්බ හිරගෙදරේ හිටපු අවුරුදු 10ක් 15ක් හිටිය කෙනෙක් ඒ වගේ කෙනෙකුට මහනුවර කිව්වොත් මොකද්ද මතක් වෙන්නේ අන්න එතන මතක් වෙනවා. ඇයි වැඩිපුර එයාගේ හිතෙන් එයා ආශ්‍රය කරලා තියෙන්නේ ඒක වැඩිපුර ඇසුරු කරලා තියෙන්නේ එතන. හරි? හැම සිද්ධියකම ලක්ෂණ වර්ගයක් තියෙනවා. හරි? අපිට එන හැම සිද්ධියකම ලක්ෂණ වර්ගයක් තියෙනවා. අපි වැඩියෙන් අතීතයේදී ආශ්‍රය කරලා තියෙන ලක්ෂණය තමයි ඒ ඒ සිද්ධිය හෝ ඒ වස්තුව දකිද්දී අපිට එන්නේ. හරිද? දැන් අපි කවුරු හරි දේශපාලකයෙකුගේ නමක් කියනවා කියලා හිතන්න. කිව්වහම සමහර අයට කොච්චර හොඳ කෙනෙක්ද කියලා සංඥාවක් එනවා. හරිද? මේ ලංකාවේ නම් අඩුයි ඒක. නේද? එතකොට නේද? එතකොට සමහර අයට අප්පෝ මට නම් පෙන්වන්න බෑ කියලා අදහසක් එනවා. ඒ දෙන්නට එහෙම අදහස් වෙන්නේ ඇයි? අරයාගේ නරකම හම්බෙච්ච කෙනෙකුට හිතෙන්නේ එයා හොඳම නෑ කියලා. අරයාගේ හොඳම ගැන ආශ්‍රය කරපු කෙනෙකුට දැනගත්ත කෙනෙකුට මෙයා ගැන එන්නේ හොඳ කියලා. එහෙනම් අපේ අතීතයේ අපි යම් වස්තුවක් ගැන ආශ්‍රය කරලා තියෙන විදිහක් තියෙනවා. නේද? අන්න ඒ ආශ්‍රය කරපු විදිහ අනුව තමයි අපිට සිතුවිලි එන්නේ. ඒක පැහැදිලිද? එහෙනම් අපි නිවැරදි සංඥාව එන්න විදිහට ඒ ඒ ඒ වස්තුව පරීක්ෂා පරීක්ෂා කරලා බලන්න ඕනේ. හරිද? අපි ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු නිසා හටගන්න ඵලයන්ගෙන් යුක්ත ශරීර සහිත ඇත්තෝ අපි. හරිද අපේ ළඟ තියෙන්නේ ගලන කාරණා ගැලීම් පහක් තියෙන්නේ ගැලීම් පහක් කියලා කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත නැවත නැවත හට ගන්න ගැලීමක් කියන්නේ දිය ඇල්ලක් කියන්නේ ගැලීමක් නේද දිය ඇල්ලක් නිට්ටයව තියෙන්නේ නැහැනේ ඒක හැම වෙලේම පිටිපස්සෙන් එන දිය බිඳුව ඉස්සරහ ඉස්සරහ එක තිබ්බ තැනට එනවා ඒ කෙනෙකුට ඊට පිටිපස්සෙන් තිබ්බ කෙනා අන්න ඒකට කියනවා ගැලීමක් කියලා අපෙත් එහෙමයි වේදනා ගැලීමක් මෙතන තියෙනවා නේද ඇඟ රිදෙනවා ආය හිත රිදෙනවා ආය හසනවා ආය ඔහොම තැන් තැන් වල තැන් තැන් වල වේදනාව එනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවායේ වේදනා ගැලීමක් තියෙනවා ඊට අමතරව මේ ශරීර රූපය කියන එක හැම වෙලෙම කොණ්ඩ වැවෙනවා හැම වෙලෙම හැම දිරනවා හැම වෙලෙම ඒකයි අර අපි කොච්චර පොඩ්ඩක්වත් බාහිරින් කුණු වෙන්නේ නැති තැනක ඇතුළක කාමරයක හිටියොත් ඉතින් ශරීරයේ නාන්න යනකොට කුණු ඇඹරෙන්නේ නැති වෙන්න තියෙනවා නේද ඒ බාහිරේ මුකුත් නැහැ හොඳ පිරිසුදු තැනක හිටියා නෑ මොකද වෙන්නේ හොඳට තියෙනවා මොකද ඇයි හොඳට තියෙන්නේ හැම හැම වෙලෙම උඩින් නැරිලා යනවා මේකේ තෙලක් එළියට එනවා නේද දාඩිය එනවා ඒවත් එක්ක ඇඹරි ඇඹරි අර මැරෙන හැම නේද ඉතින් හැම වෙලෙම මේක එතකොට ඒකට ඒ මැරි මැරි හැම යනකොට මොකද වෙන්නේ හරියට නියපොත්ත වගේ නේද නියපොත් ඉස්සරහට යනකොට හරියට නියපොත්තක් එනවා ඒ වගේ හැම පුංචි රූප කලාපයකම ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. එහෙනම් රූපය කියන්නේ ගැලීමක්. වේදනා කියන්නේ ගැලීම. සංඥාව සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඒකත් එහෙමයි අපිට එක පොයිමට එක එක එක හිතට එන අරමුණ හැම අරමුණක්ම මේ වෙලාවේ හඳුනා ගන්න විදිහනේ ඊළඟට ඊළඟට ආය වෙන හඳුනා ගැනීමක් ආය වෙන එකක් ආය වෙන එකක් වෙනස් වෙවි වෙනස් වෙන එකම එකම පුද්ගලයා ගත්තත් එකම වස්තුව ගත්තත් අපේ තුළ ඇති වෙන සංඥාව නිබඳව වෙනස් වෙනවා. සංස්කාරය කියලා කියන්නේ ආදරය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ආදී වශයෙන් තියෙන චිත්ත සංස්කාරයන්. ඒවත් මොකද? හැම වෙලේම වෙනස් වෙන එක පෝලිමක් නේද? ඒකත් පෝලිමක්, ඒකත් ගැලීමක්, එක වෙලාවකට එකක්, තව වෙලාවකට තව එකක්, තව වෙලාවකට තව එකක්. වෙලාවකට මේ පැත්ත බලනකොට තරහ, මේ පැත්ත බලනකොට මෛත්‍රිය. නේද? ඈ මේ එක එක එක එක එක එක විදිහට නේද? මේ මොහොතේ මෙන්න කාර්යක්ෂමයි, මේ මොහොතේ මෙන්න නිදිමතයි. නේද? ඉතින් එක එක සංස්කාරයන් මේ හිත සකස් වෙන එක එක වෙලාවකට නැගිටින්න හිතලා නැහැ, ඒක වෙලාවට නිදාගන්න හිතෙනවා. නේද? හිතෙන හිතෙන විදිහට මේකේ පෝලිමට එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එනවා. ඒ වෙලාවකට එක දිගට දුක් අන්දරාවල් හිතෙන් එනවා ඒවා එනකොට නවත්තන්න බැරුව ඒතර ටිකම තෝ ඒකත් එක්ක ඉන්න ඕනේ දැන් නේද දුක් වෙන්න ගත්තාම ඒකත් එක්ක ඉන්න ඕනේ සතුට වෙන්න ගත්තාම ඒකත් එක්ක නේද මට අයිති නැති ෆ්ලෝ එකක මට අයිති නැති ගැලීමක මම ඉන්නවා නේද එහෙනම් සංස්කාරය කියන්නේ ගැලීමක් විඥානය කියන්නේ මේ ඇහි ඇති වෙන පෙනීමේ දැනීම කනේ ඇති වෙන ඇසීමේ දැනීම මාත්‍රය කනේ නාසයේ දිවේ ශරීරයේ කියන මනසේ තියෙන දැනීම් මාරු මාරුවට මාරු මාරුවට දැනෙනවා හරිද? ඔන්න ඕවා සියලු දේටම කියනවා. හරි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන එතන සංස්කාර කියන්නේ චිත්ත සංස්කාරයන්ට සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැන සංස්කාර කියන්නේ සියලුම හේතුපත්යෙන් ඇතෙන ඔක්කොටම එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොටම කියන්නේ සංස්කාරයන් කියලා හේතු නිසා හැදෙන දේවල්. එතකොට මේ පහ අපි පිරික්සන්න ඕනේ අපේ පින්නත් මේ අපි මේ පහ අපේ ශරීරය සහ අනුන්ගේ ශරීරවල අපේ වේදනාවල් සහ අනුන්ගේ වේදනාවල් අපේ සංඥාවල් සහ අනුන්ගේ සංඥාවල් අපේ සංස්කාරයන් සහ අනුන්ගේ සංස්කාරයන් අපේ විඥානය සහ අනුන්ගේ විඥාන අරගෙන අනුන්ගේ ඔය අපේ කියලා ගත්තේ තමන්ගේ කියලා ගත්තේ මට දැනෙන හින්දා මට දැනෙනවා දැන් දැන් අපි දැන් කට්ටිය මගෙන් අහන මගේ විඥානය කිව්ව ගමන් හඳුරන්නේ මගේ කියනවනේ එතකොට හරියන්නේ නැහැ නේද එතකොට මම ගැනනේ කියන්නේ ඔක වැරදීනේ කියලා හරිද ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉති අජ්ජත්තං වාක්‍ය දේශනා කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මගේ කියන වචනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වෙලාවේ මේ වෙලාවේ මොකක්ද හඳුනා ගැනීමක් මගේ හිතේ තියෙනවද නැද්ද මම කියලා. තියෙනවද නැද්ද? කොයි කැලේද දන්නේ? මූණද මම? නෑ. නේද? ශරීරයද ඔක්කොමද? ශරීරය ඔක්කොම මගේ ශරීරය කියලා කියන්නේ මම මම කියන කෙනාට අයිති ශරීරය කියලා ශරීරයට කියන්නේ නේද එහෙනම් මම වෙනම ශරීරය වෙනවා වේදනාවද මම වේදනාව වලට අපි කියන්නේ මම විඳින වේදනාව නේද සංඥාවද මම සංඥාවට අපි කියන්නේ ඔව් මගේ සංඥානේ මගේ දැනුම මගේ මගේ මතකය මගේ මම මගේ හඳුනා ගැනීම මගේ උපාදී කියලා කියන සංඥා කොටස සංස්කාරයද මම ආදරයද මම ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මමද? නෑ ඒවට අපි කියන්නේ මොකද්ද? මගේ මගේ. නේද? මම මම කියන කෙනාට අයිති ආදරය, මම කියන කෙනාට අයිති කියලා කියන්නේ. විඥානය. මගේ ඇහි පෙනීමේ දැනීම, මගේ කනේ ඇහිමේ දැනීම ඔක්කොම කාගේද එතකොට? මගේනේ. ඒ ඔක්කොම කාටද අයිති? මමටනේ. නේද? මම කවුද? නේද? එහෙම බලාගෙන ගියාම මේක හරිය ගැටලුවක්. හරි මේ මේ සම්පූර්ණ ගොඩ අරගෙන එක හිතලුවක් විතරයි ඔය මම කියලා අපි කරගෙන යන්නේ. ඉතින් මේ මොකක්වත් තේරුම් ගත්තේ නැති අපිට ඔච්චර එහාට ඔක තේරුම් ගන්න ප්‍රථමයෙන් ඕවා තේරුම් ගන්න දැන් මේ කියද්දි හොඳට තේරුණාද නැද්ද? මම කියලා ඔය පහම ගන්න බැයි නම්. ගෙදර ඉන්න අපේ අම්මා කියලා ගන්න පුළුවන් දෙක ගෙදර ඉන්න අම්මව නෑ. එතනත් එහෙනම් අම්මා කියලා ගන්න බෑ. හරිද? දැන් එහෙනම් ඔන්න දැන් ඕක තේරෙනවා. අනිත් එක තමයි මම කියලා ගත්ත කෙනා හැම නිමේෂයකම දැන් අපිට තේරෙනවා කියන්නේ මොකක් හරි මමක් කියලා තාමත් හිතනවා නම් මේ ඒකේ වෙනස් වීම බලන්නකො පොඩ්ඩක්. ඔන්න කට්ටිය යනවා කවුරු හරි කෙනෙක් යනවා Tamanට වැඩිය ගොඩාක් දැනුම තියෙන Tamanට වැඩිය ගොඩාක් මුදල් තියෙන බලය තියෙන ලොකු පිරිසක් ළඟට යනවා. ඒ වෙලාවට මාව දැනෙන්නේ කොහොමද මට? මම නිකන් කෙඩෑරි වෙච්ච ඇකිරිලා ඉන්න බයෙන් ඉන්න කෙනෙක් මම. හරි. ඊට පස්සේ යනවා මට වැඩිය දැනුම අඩු ඉතාමත්ම මොනවා හරි හැම පැත්තෙම පහළ පිරිසක් ළඟට මම යනවා. එතකොට මම කොහොමද? ලොකු ලොකු මමක් ආද. මම අහන ඔය දෙකෙන් කෝකද මම? <laughs> එතකොට එහෙනම් හොඳට තේරෙනවද මම කියන එක අපිට තිබ්බට ඒකත් හැම නිමේෂයකම වෙනස් වෙනවා නේද? ඒතර හැම දෙයක්ම බලාගෙන ගියාම එහෙමයි. අම්මා කියලා ගත්ත ඒවත් වෙනස් වෙනවා. තාත්තා කියලා ගත්ත ඒවත් ඒකත් ඊළඟට තියෙන සිතුවිලිත් වෙනස් වෙනවා හේතු අනුව සකස් වෙන දේවල්. ඒතකොට මේ ලෝකේ දැන් මම කියලා ගන්න දෙයක් හොයාගන්න අමාරුයි. මගේ කියලා ගත්ත දේවලුත් හැම වෙලේම වෙනස් වෙනවා. නේද? හැම වෙලේම වෙනස් වෙනවා. එතකොට එහෙනම් ඒ ටික අපිට ගැඹුරු සංඥාවකට දැනෙන්න ඕනේ. හරි හැම නිමේෂයකම ඉතා ගැඹුරෙන් දැනෙන්න ඕන මේවා හැම එකක්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා කියලා. ඒ සංඥාව ඇති වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ වාගේ වෙනස ආශ්‍රය කරන්න ඕනේ. හරි? අපි නොකරකම වැඩේ. නොකරපුම ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන්. රූපේ වෙනස් වීම, වේදනාවේ වෙනස් වීම, සංඥාවේ වෙනස් වීම හැම වෙලේම තමන් ওই පහ අරගෙන මොකද කරන්න ඕන? වෙන වෙන තමන්ගේ පැත්තෙන් බලනවා. හරිද? බලනකොට මට හොඳට තේරෙනවා මේ රූපය කියන එක මේ තියෙනවා දැන් පොඩියට තිබ්බ කාලේ තිබ්බ එක නෙවෙයි මේ සම්පූර්ණ වෙනසකට ඒක නෙවෙයි වැඩි කියන්නේ තව අවුරුදු 5කින් මම කොහොමද ඉඳිද කියලා මාව මොන පෙනුමින් ඉඳිද කියලා මමවත් දන්නේ නැහැ නේද එහෙනම් රූපය කියන එක වෙනස් වෙනවා වේදනා කියන එක ගැන හොඳට අවධානය යොමු කරලා බලනකොට හොඳට අවධානය යොමු කරලා බලනකොට තේරෙන හැම වෙලෙම තැන් තැන් වල වේදනාවල් වෙනස් වෙනවා ওই විදිහට සංඥාත් එහෙමයි සංස්කාරත් එහෙමයි විඥානයත් එහෙමයි තමන් තුළින් ඒක විමසා බැලීම වගේම අනුන් තුළින් ඒක විමසා බලන්නත් ඕනේ. ඉතින් එහෙම බලපුවාම මේ සංස්කාරයන් කෙරේ හිතෙනවා අයියෝ වැඩක් නැහැ. ඔන්න කලකිරීම ගැන මම මෙන්න මෙහෙම කියන්නේ. මේ කලකිරීම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි අතීත සහ වර්තමාන මට මම මගේ කියලා හිතාගෙන ඉන්න දේවල් සහ අනාගතේ ලැබෙන්න තියෙන දේවල්. අපේ ගොඩාක් කට්ටිය ප්‍රශ්න වලට කලකිරෙනවා. නේද? ප්‍රශ්න වලට කලකිරලා මොකද කරන්නේ? වෙන දෙයක් අල්ලගන්නවා. නේද? කලකිරීම ඇති කරලා වෙන දෙයක් අල්ලගන්නවා. ඒ ඉන්නේ ඒක කලකිරීම නෙවෙයි. සමහර අය ඉන්නවා කලකිරිලා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා කලකිරිලා පැවිදිත් වෙනවා. හැබැයි ටික දවසක් යනකොට අරකේ තිබ්බ රූපාදානෙ අඩු වෙනකොට තමයි තේරෙන්නේ අයියෝ මොන අහවල් දෙයකට පැවිදුණාද ඉක්මනට පැන ගන්න ආශ්‍රය. නේද? ඒ කලකිරීම නෙවෙයි ඒ අනාගතයේ සුබ වශයෙන් හැඟීම් තියෙන අතීතයේ වැරදිච්ච හින්දා. දැන් කිසිමම කිසි දෙයක් නැත්තම් අනාගතයේ මට ස්ථිරව තියාගන්න. හරිද? අතීතයේ ලැබිච්ච දේවල් සියලු දේ බලනකොට වෙනකොට වෙනස් වෙලා අනාගතයේ එන්න තියෙන සියලු දේත් වෙනස එන්නෙත් වෙනස් වෙලා ඒවා හටගෙන නැති වෙනකොට හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා නේද එහෙනම් මං මොනවද මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න එහෙම එකක් දැනෙන්න ඕනේ හරි ඒ කියන්නේ මට ලැබිච්ච දේවල් සහ ලබා ගන්න තියෙන දේවල් කියන ලබා ගන්න මම බලාපොරොත්තු වෙන දේවලුත් ඔක්කොම වෙනස් වෙනවා නැති වෙනවා නේද? ඒකෝ මම අමාරුවෙන් ගොඩ ගහ ගන්න දේ හරිද? මම එක වෙලාවක ඒක ස්වාමීන් වහන්සේ නමගේ කතාවක් ඇහුවා. ඒකත් එක්ක අතර මටත් හරි ලොකු මේ නොහිතපු දෙයක් හිතුණා. ඒක මම බොහොම වටිනා විදියට සැලකුවා. මගෙන් අහනවා මං ගිහිවෙ ඉන්න කාලේ පුතේ මේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා. හරිද? එතකොට අමාරුවෙන් මේ මහා බෝධිසත්වයන් වහන්සේ ශාසනයක් හදනවා. හරි අමාරුවෙන් හදන ශාසනය. ලෝවේහි දීර්ඝම කාලයක් සැලසුම් සහගත ගමනක් ගිහිල්ලා නිර්මාණය කරන එකක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. මගෙන් අහනවා. ඒ බුද්ධ ශාසනය නිට්ටයද එච්චර අමාරුවේ මහා බෝධිසත්වයන් වහන්සේ හදපු බුදුහාමුදුරුවෝ වගේ අතිමහත් වූ බලයක් තියෙන ලෝකේ විශාලම බලයක් තියෙන ශාස්ත්‍රයන් වහන්සේ නමක් සකස් කරන ශාසනය නිට්ටයද? ඒකත් වෙනස් වෙනවා නම් ඒකත් නැති වෙනවා නම් අපි මොනවද කරන්නේ නේද ඉතින් අන්න එහෙම බලපුවාම අපිට ඉදිරි අනාගතේ මම ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන මට තේරෙන්න ඕනේ ඒවා වෙනස් වෙනවා නේද? මගේ තුල හෝ අනුන්ගෙන් හරි මම බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙනවා කියලා මම නිකන් ඉන්නවද? ආය ආය මම මතක කරනවා නෑ. ඒ වෙනස් වීම දැකීමෙන් මට සිද්ධ වෙන එකම දේ තමයි ඒ ගැන තියෙන තද බල තණ්හාව අයින් වීම. හරිද? ඒ තද බල තණ්හාව අයින් වෙනකොට මට තියෙන ලොකුම පහසුව තමයි මාව රත් වෙන්නේ දැවෙන්නේ නෑ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන් කවුරුත් හින්දා තරහ යන්නෙත් නෑ කවුරුත් හින්දා ලෝභය ඇති වෙන්නෙත් නෑ එතකොට සමතුලිත කරගෙන බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න එතන තමයි අපි නිර්මාණය කරගන්න ලොකු උත්සාහයක් මේ දරන්නේ. එහෙනම් දැන් හරි එහෙම එකක් කරගත්තොත් එහෙම එකක් කරගත්තොත් ජීවිතේ පහසුවකට පත් වෙනවාය කියන එක පිළිගන්නවද? ඒක යා පිළිගන්න දෙයක් නෑ. මොකද බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. එහෙනම් දැන් අපි යනවා ක්‍රමයට. හරි පැවරුමට හඳයි යන්නේ. මොකද මේකේ වටිනාකම ඉස්සර කියලා දුන්නේ. ඔය කියපු ටික මතක තියාගෙන නැවතත් මෙනෙහි කරන්න ඕනේ. හරිද? මේක මොකද්ද කරගන්නේ කියලා. දැන් අපි යනවා පැවරුමට මොකක්ද කරන්න යන්නේ. දැන් හොඳට බලන්න මේ ක්‍රමේ මතක තියාගන්න ඕනේ. මොකද ක්‍රමේ මතක තියාගත්තාම මම හිතත් මේක ආයෙ විස්තර කරනවාමයි. අපිට තේරෙනවා අපි කොතනද ඉන්නේ කියලා. දැන් අපි වචනයකට ආව නේද? සියලු දේ නේද අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. වෙනස් වෙන්නේ මොනවා වෙච්ච දේද? ඇති වෙච්ච දේ. නේද? එතකොට වෙනස් වීමේ අවසාන ප්‍රතිඵලය නැති වෙනවා. එහෙනම් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙන ඔන්න ඔබ වචනයක් අල්ලගත්තා. හරිද? දැන් අනිත්‍යයේ තියෙන කොන් දෙකෙන් අල්ලගෙන මැද අනිත්‍ය ස්වභාවය ගැන මට තේරෙන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. දැන් මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම මොන වගේද මට ලැබිලා තියෙන දේවලුත් වෙනස් වෙනවා නැති වෙනවා ඊළඟට මම බලාපොරොත්තු වෙන ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් මට නොලැබිලා තියෙන දේවල් ඒවත් වෙනස් වෙන නැතන එහෙනම් මේ ලෝකයේ තියෙන සියල්ලම සියල්ලම කියනකොට අපිට එක හැඟීමකට එන්න පුළුවන් නේද අපි කියන්නේ ලෝකයේ සියලු දෙනා ලෝකයේ සියලු දෙනා කුසගින්නට යටත් කියනවා කවුරු හරි වාක්‍යයක් කියනවා නේද එතකොට සියලු දෙනා කියනකොට ඔක්කොම පොදුවේ අපිට තේරෙනවා. නේද? ලෝකයේ සියලු භික්ෂූන් වහන්සේ නේද? සංවරව කටයුතු කරනකොට සියලු දෙනා කියලා අදහසක් වෙනවා. ඒ වගේ මේ සියලු සංස්කාරයන් කිව්වහම මට ලැබිලා තියෙන දේවල් නොලැබිලා තියෙන දේවල් ඒ හැම එකක්ම වෙනස් වෙනවා. එහෙනම් මම මට තේරෙනවා දැන් හොඳට සියලු දේ කියනකොට මොකද්ද කියලා. සියලුම දේ ඔක්කොම එක්ක ඒක ලැබිච්ච දේවල් වෙන්න පුළුවන් නෝ ලැබිච්ච දේවල් වෙන්න පුළුවන් විශේෂයෙන් එහෙම ගත්තහම පහසුයි නේද මට ලැබිලා තියෙන සහ නෝ ලැබිලා තියෙන කියලා ගත්තහම ලෝකෙම අහු වෙනවා නේද ළඟ තියෙන වස්තු සහ දුර තියෙන වස්තු කිව්වහම ලෝකෙම අහු ඉතින් අපි ගමු අජත්ත සහ බහිද්ද ඒ කියන්නේ ලැබිලා තියෙන මගේ කියලා මට දැනෙන දේවල් සහ මට මගේ කියලා නොලැබෙන දේවල් කියන දෙක ගත්තහම අන්න ලෝකෙම අහු වෙනවා එහෙනම් අන්න එහෙම හිතලා මට ලැබිලා තියෙන දේවලුත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා නොලැබිලා තියෙන දේවලුත් ඇති වෙනවා වෙනස් වෙනවා හරි. අන්න ඒක දැනි දැනි ඒක දැනි දැනි ඉඳ උත්සාහ කරන භාවනාවක ඉන්න කෙනා. මොකද්ද? හොඳට පළක් බඳන් ඉඳගෙන හැඟීමක් උපදවා ගන්න උත්සාහ කරන්න. ඉස්සෙල්ලා වචන ටික කිව්වට කමන්නේ වචනත් එක්ක හැඟීමක් උපදින්න ඕන. මොකද්ද? සියලු දේ හැමදේම ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. එහෙම හිතනකොටම එකපාරටම අපිට මේකු සිතුවිලි එන්න පටන් ගන්නවා. ඒක දරුණුවට හිතනකොට කොහොම ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව හිතනකොට අපිට ওই නිත්‍ය හැඟීම් තියෙන ඔය ආදරය කරන අය නැත්තම් අපි කැමති දේවල් ඒවා මතක් වෙන්න පටන් ගන්නවා. ඒව ගැන එහෙම හිතන් ඉඩ දෙන්නේ නෑ වගේ හිත. හරිද? අන්න එහෙම ඒවා එහෙම වෙනවා. බලන්නකො මම කියන දේ හරිද? එහෙම වෙනවා. එහෙනම් මම ඉන්නේ කොහොමද මේ ඉඳ හදන්නේ? ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව. ඇති වෙනව. සමහර දේවල් එනවා හිතට ලොකු සහනයක් වගේ එක දැනෙනකොට උන් ඉතින් ඔක්කොම එහෙම නේ කියලා ඒකක් දැනෙනවා. ඒ දැනෙන දේ විඳ විඳ විඳ විඳ ඉන්නවා. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා. ඒකට මට සමහර දේවල් පිළිබඳ සංඥා එනවා. මේ මම නොහිතපු දේවල් ගැන ඉතින් කමක් නැහැ කොහොම හරි දැන් මේකේ ඉන්න උත්සාහ කරනවා. හොඳට මතක තියාගන්න ඕන ක්‍රම. එහෙනම් පළවෙනි පියවර තමයි සියලු දේ කියලා හිතට අරගෙන ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නවා. ඉන්නකොට ඔන්න මගේ හිත විසිරෙනවා. කොහෙද දන්නේ නැහැ විසිරෙන්නේ. කොහෙට හරි ගියා වෙන අරමුණකට ගියා ආයෙ මම දැනගන්නවා අනේ මම භාවනා කරගෙන හිටියේ මේ මොනවද මේ හිතන්නේ කියලා ආයෙ අරමුණට ගන්නවා ඊට ආයෙ හිත විසිරලා ආයෙ වෙන කොහෙට හරි විසිරලා හරිද ආයෙ අරමුණට ගන්නවා ආයෙ විසිරලා ආයෙ අරමුණට ගන්නවා ඔය විදිහට කීප වතාවක්ම අපි හිතන 10 වතාවක් විතර ඉතින් ඊට වැඩි වේගෙන් වේගෙන් වෙනවා විසිරෙන එක විසිරිච්ච ගමන් මට තේරුණා තේරිච්ච ගමන් ගත්ත සමහරවල් පෙරහැරක් විතර ගිහිල්ලා තමයි මතක් වෙන්නේ නේද පරණ පරණේව ගොඩ මතක කළා අපේ මේ භාවනා කරන්න බෑ හිටිය දැන් නම් අනේ මන් දන්නේ නැහැ කියලා ඔන්න ආයෙනවා ආයෙ අරමුණට ගන්නවා කොහොම හෝ මේ මේ වැඩේ කර කර ඉන්නවා දහසරයක් විතර මේ හිත විසිරුණාට පස්සේ මම අනිත් පැත්ත හැල බලනවා මගේ හිත වැඩියෙන් විසිරුණේ මොනවටද හරි මගේ හිත වැඩියෙන් විසිරුණේ මොනවටද කියලා බලනකොට හුඟක් වෙලාවට විසිරලා තියෙන්නේ එකම සිද්ධියකට හෝ එකම වස්තුවකට හෝ එකම ජීවියකට. හරිද? වැඩිපුර එහෙමයි. ඇයි මගේ හිත වැඩියෙන් යන්නේ මං වැඩියෙන් ආශ්‍රය කරපු වැඩියෙන් තණ්හාව හිතපු දේවල් වලට වැඩියෙන් යන වාර ගන්න වැඩි. ඒක පිළිගන්නවද? හරි. එහෙනම් ඔන්න දැන් මට ඕක කරන්න ගිහලා අහු වුණා මගේ ලොකුම උපාදාන වලින් එකක් හම්බුණා. නේද මම වැඩියෙන් වැඩියෙන්ම මට කැමති එකක් මට අහු වුණා. හරි. දැන් අහු වුණා නම් ගොදුරක් අහු වුණා වගේ මේක ගන්න ඕනේ. හරි. මේක තුල මට තියෙන්නේ මොන සංඥාද? නිත්‍ය සංඥා තියෙනවා. හරි මගේ වැඩිපුර උපාදාන ඒවා ගැන මට තියෙන නිත්‍ය සංඥා. හා එනවාකෝ කියලා අපි හිතමු දරුවෙක් කියලා. හරි. දැන් දරුවා ගැන දැන් දැන් මේකට මට හිත විසිරලා වැඩිනේ. එහෙනම් මම මොකද කරන්නේ? දැන් දරුවා ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා. හරි. මේක එයාගේ ඇතිවීම ඇතිවීම කියන්නේ උන් දැන් අම්මෙකුට හරි තාත්තෙකුට හරි පිළිසිඳ ගත්තා කියලා ආරංචි වෙච්ච දවසේ තමයි යාගේ ඇතිවීම. එදා ඉඳන්ම මෙයා කොහොමද ඉන්නේ? පිස්සු වගේ ඉන්නේ. නේද අම්මයි තාත්තයි දෙන්න ඉන්නේ ඊට පස්සේ ඩාකිනවා නේද ওই විදිහට මෙයාගේ නැතිවීමක් තියෙනවා ඒ කවදද ඈතට ගත්ත මම්මයි දෙක දැන් ගත්තා පිළිසිඳ ගත්ත දවසේ යාගේ ඇතිවීම මගේ සිතේ නැතිවීම කියන්නේ එක්ක යාගේ මරණ එක්ක මගේ මරණ එච්චර එහාට නම් එයා ඉන්නවා එහෙමයි දැන් අදහල් තියෙන්නේ හරිද නමුත් ඒත් කමක් නැහැ මට මෙයා නැති වෙනවා කියලා ඔච්ච ඈතට ලොකුවට දිග එකක් මෙනෙහි කරනවා මොකද්ද මෙයාගේ ඇතිවීම මෙතන මෙයා එදා ඉඳන් වෙනස් වෙනවා ඊට පස්සේ නැති වෙනවා නේද අන්න බලන්න මේකෙදි අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් වෙනස් වීමකුත් තියෙන නැතිවීම නැතිවීම අතරෙහා ඒ දෙක අතර විමසලා බලනවා අවුරුදු 10 පරාසරම් හොඳට විමසලා බලනවා දැන් අපි හිතමු ළමයාට අවුරුදු 35ක් කියලා අවුරුද්දේ ඉඳලා නැත්නම් දවසේ ඉඳලා අවුරුදු 10 දක්වා ගත්තොත් ඒ 10 දී මෙයා ලොකු වෙනසකට භාජනය වෙලාද නැද්ද ලොකු වෙනසකට භාජනය වෙනවා. එයාගේ අර චූටි කාලේ තිබ්බ හිත නෙවෙයි 10 අවුරුදු 10ද තිබ්බේ චූටි කාලේ තිබ්බ ශරීරයක් නෙවෙයි. තියෙන එක සම්පූර්ණ වෙනස්. සම්පූර්ණ වෙනස්. නේද? අර චූටි කාලේ හිතේ එක ආය ගන්න ආය මට ගන්න බෑ. ඊට පස්සේ 20 දක්වා කාලය ගත්තාම නේද? ඒ කාල පරාසය තුළ මෙයාට මොකද වෙලා තින්නේ? හිතුවටත් වැඩිය සම්පූර්ණ වෙනස් වෙලා නේද? ඈ මූණත් රළු වෙලා සමහර විට තියෙද්වර ළමා ගතිය නැති වෙලා ගිහිල්ලා නේද? එහෙම එකක් වෙලා. එහෙනම් අර පරණ තිබ්බ අර හුරතල් ගතිය ඔක්කොම නෑ දැන් ඒක ගන්න බැහැ හිත. හිත සම්පූර්ණයෙන්ම වෙනස්. නේද හිතන්නවත් බැරි තරම් වෙනස් වෙනවා. 30ට එනකොට බඩකුත් ඇවිල්ලා දැම්මම තට්ටෙකුත් පොඩ්ඩක් ඇවිල්ලා යන්තම් එහෙම මෙහෙම කියලා ඔන්න ඔය වගේ මෙනෙහි කරනවා නේද? ඉතින් එහෙම බලනකොට දැන් 35 දී තත්ත්වේ තව ඉස්සරහට ආ දැන් බලන ඉස්සරහට එම තමයි අවුරුදු 10න් 10ට බැලුවා. ඊට පස්සේ මොකද කරන්නේ? කෝකටත් කියලා දැන් අවුරුදු දැන් දැන් තේරෙනවා ටිකක් ඇති වෙනවා වෙනස් වෙනවා. නැති වෙනවා කියලා. 10 හිටිය කෙනා 20 වෙනකොට නෑ. දැන් නැති වෙනවත් තේරෙනවද එතකොට? අර මැරෙනකොට නැති වෙනවා විතර නෙවෙයි. පොඩි එකා 10 දී නෑ. නේද? 10 හිටිය කෙනා 20 දී නෑ. නෑ කියලාම තේරෙනවා වෙනස් වෙන්නේ නැතන කියලා. දැන් පහෙන් පහට බැලුවා. ඒත් එහෙම. දැන් මොකද කියන්නේ පහෙන් පහට බලනවා. ඉතින් ඔක්කොම බලන්න ඕනේ නෑ. ටිකක් බලපුවම ඉතින් ටිකක් තේරෙනවා. කොහේ හරි පහක් අරන් බලනවා. අවුරුද්දෙන් අවුරුද්දට බැලුවා. අවුරුද්දේ මුලදී හිටිය කෙනා ඊළඟ අන්තිම වෙනකොට නැත්තටම නෑ. මොකද ශරීරය වෙනස් මේක. හිත මාසෙන් මාසෙට ආන් ඔය විදිහට මොකද කරන්නේ අවුරුදු 10න් 10 පහෙන් පහ අවුරුද්දෙන් අවුරුද්ද මාසෙන් මාසේ ඔහොම ඔහොම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන බලනවා අන්තිමට මේ දැන් ඉන්න කෙනත් වෙනස් වුණානේ අපහමාර වෙලාවට නේද කොතනදී හරි වෙනස් වෙන්නේ ඇත්තටම එහෙමයි හිතක් වෙනස් වෙන්නත් කයක් වෙනස් වෙන්නත් යන්නේ සෙන මාත්‍රයයි එහෙනම් මේ දැන් ඉන්න කෙනා ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුළුවන් නේද ඊළඟ මොහොතේ මැරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික හොඳට මෙනෙහි කරපුවාම ඔන්න හොඳට අනිත්‍ය සංඥාව එනවා. හරිද? දැන් ඒ වස්තුව අරගෙන එහෙම මෙනෙහි කරාට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඒක මෙනෙහි කරානේ. දැන් මං ආයතරයක් ඔය ලෝකේ තියෙන ඔක්කොම මෙනෙහි කර කර ඉන්න ඕනේ. ඕක දැන් එකක් තේරෙනකොට ගොඩක් ඒවා තේරෙනවා. ඒකින්ද මම මොකද කරන්නේ? ආ දැන් මගේ හොඳ උපාදානයක් නම් එහෙම කරේ ආයෙ අත්‍තරම අනිත්‍යයේ වැඩි මෙනෙහි කරන්න දෙයක් නැහැ. එකක් එකක් අරන් හොඳට කරානම්. දැන් මම මොකද කරන්නේ? ආයෙ එනවා පරණ තැනට. මොකද්ද? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. හැම වෙලේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලාම ගන්නද? මොකද ඒක අපිට සංවේදීව දැනෙනවා තේරුමත් එක්ක දැනෙන හින්දා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ගන්නවා. හරිද? දැන් ආයෙ ඉන්නවා ඒ අරමුණේ. ඉන්නකොට මොකද වෙන්නේ? ආන් අර ළමයා ආයෙ එනවා දැන්. කලින් ආපු එක්කෙනාම එනවා. හැබැයි ආ එනකොට මට එන්නේ මොකද්ද අදහස? ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන කියන එකත් එක්කම එයා එන්නේ. ඇයි? එයාගෙන මම හොඳට ආශ්‍රය කරා. එහෙනම් එයාගෙන් දැන් බාධා එන්නේ නැහැ. දැන් ඉතින් ආයෙ මේකේ ඉන්නවා. හරිද? ඊළඟට එයා වගේම දෙවණියක් වෙනවා කියලා හිතන්නකෝ. දෙවණිය ගැන දැන් ආයෙ වෙනම මෙනෙහි කරන්න ඕනේ නැහැ. මොකද අරක කරපු හින්දා මේකත් ඒ විදිහම දැනෙනවා. දැන් කොයි එකත් එකක් වගේ දැනෙනවා. ඒ විදිහට දැන් ආයෙ මේ අරමුණේ ඉන්නකොට ආයෙ ඔහොම බලාගෙන බලන්න මොකක් හරි ප්‍රබල අරමුණක් තිබ්බොත් ඒකට වැඩිපුර එනම ඔකර සිද්ධියක් කියලා හිතන්න කාගේ හරි තරහක් කියලා හිතන්න එව්වත් එනවා. ආදරයක් කියලා හිතන්න එව්වත් එනවා. හරිද? ඇවිල්ලා ඒවා මතක් වෙලා තියෙනවා. ඒවත් මොකද කරන්නේ එතකොට? මං වැඩිපුර වාර ගාණක් මට බාධා වුණා නම් මම මොකද කරන්නේ? ඒවත් අරගෙන වෙන වෙනම වෙන වෙනම නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කර කර මෙනෙහි කර මොකද මේ කරන්නේ? මේ විදිහට දිගටම හිත විසිරෙන ඒවා විසිරෙනකොටම නෙවෙයි. විසිරෙනකොටම ආය අරමුණට ගන්න හුඟක් මතක තියාගන්න විසිරෙන හැම එකකටම අනිත්‍ය මෙනෙහි කරන්න යන්න එපා. එහෙම කරොත් මේක ඉවරක් කරන්න හම්බෙන්නේ නෑ. මට උපාදාන වෙලා තියෙන ටික අල්ලගන්නයි මේ ඕනේ. නේද? එතකොට මොකද වෙන්නේ? ඔන්න එකක් මෙනෙහි කරපුවට පස්සේ ආය ආය වැඩිපුර වාර ගණක් ගිහිල්ලා තියෙන එකක් තියෙනවා. ඒක වෙනම ගන්නවා. ආය වෙනම ගන්නවා. ආය වෙනම ගන්නවා. අවශ්‍ය ඒවා විතරක් වෙනම ගන්නවා. අරගෙන දැන් මම භාවනාවට ගියොත් අන්තිමට මොනවා වෙයිද? මං ඉන්නේ මොකේද? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නේ දැන් මොකද වෙන්නේ? එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් එන එන අරමුණේ මම දන්නවා ඒ වස්තුව අනිත්‍යයෙන් සංඥා වෙනවා. හරිද? එහෙනම් එහෙම එන විදිහට මේක හැදුවා. හැදුවා. හරිද? දැන් මොකද වෙන්නේ වෙනදා වගේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. සංඥාවේ කොච්චරද කාලාන්තරය ඒක අඩු වෙලා නම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. මම තාම ඉන්නේ මාසයක් නිත්‍යයි කියන එක මට මාසයකට බලාපොරොත්තු වෙනවා. නේද? මම ඒකත් අඩු කරගත්තොත් සතියක් නිත්‍යයි කියලා ඒකට ඒකට බලාපොරොත්තු වෙනවා. සතියකට විතරයි දැන් බලාපොරොත්තු වෙන අයියෝ සතියක් කරගත්තොත් ඔක්කොම ඉවරයි. එහෙමයි. හරි සතියක්වත් මේක තියාගන්න පුළුවන් වේද කියන්න බෑ. ගොඩාක් ආදරයට එහෙම බැඳිච්ච කෙනෙකුට ආදරය ගැන හොඳට මෙනෙහි කරාට පස්සේ සතියක්වත් මේක තියෙදි කියලා කියන්න බෑ. හේට වෙනකන්වත් මේක තියෙදි කියලා කියන්න බෑ. තියෙනවා නම් තිබ්බද? වයින්නවා නම් රැසද? නේද? ඈ තියෙන තරමට හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි තණ්හා ආධික බලාපොරොත්තු කෙනේ බලාපොරොත්තුවක් එන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැත්නම් දුක ඇති වෙන්නේ නැහැ. ඒ සනීපෙට ජීවත් වෙන්න පුළුවන්. මොකද කියන්නේ? <laughs> නේද? සනීපෙන් ඉන්න පුළුවන්. හිත සුවපත් කර ගැනීම සඳහා අනිත්‍ය සංඥාව ඕනේ. එතනින් නවතින්නේ නැහැ පින්නත් නේ. මේ කලකිරීම හිතට දැනුනොත් එහෙම ඒ කලකිරීම නිසා වෙන්න තමන්ට හිත සංසුම්භාවයට පත් වෙනවා වැඩි විසිරෙන්නේ නැතු වෙනවා. එතකොට අන්න එහෙම විසිරෙන්නේ නැති තත්ත්වයටපත් වුනහම තමයි ඔය කියන ලොකු ලොකු දේවල් වල ඒවා බලලා මගේ හිත ඇති ග්‍රහණයකට ලක් කරගෙන තියෙන දේවල් අඩු වෙනකොට අඩු වෙනකොට තමයි අන්න අර කිව්ව විදිහට රූපේ අනිත්‍ය, වේදනාවේ අනිත්‍ය, සංඥාවේ අනිත්‍ය, සංකාරයේ අනිත්‍ය, විඥානයේ අනිත්‍ය තමන් තුළින් දකින්න පුළුවන් වෙන අර මුල් කොටස කඩාගත්තොත් තමයි නැත්තම් බෑ. නැත්තම් ඒවා හිතන්න බෑ. හරිද? ඒවා ගැන තේරෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔන්න ඔය වගේ ක්‍රමයක් අපි පාවිච්චි කරන්ඩ අපිව මේ ප්‍රත්‍යවේක්ෂා කරමිනුයි එතකොට මේ භාවනාවත් කරන්නේ. මගේ தත්ත්වය මොකද්ද කියලා හැම වෙලෙම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. නැත්තම් මොකද කරන්නේ? ඕන් ඉන්නවා ඉතින් කිසි ගාණක් නැහැ. අද මොනවද උනේ දන්නේ නැහැ. මං කොතනද ඉන්නේ දන්නේ නැහැ. මගේ වර්ධනය මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද කරන්නේ? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැත්නම් නැත්නම් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඔලොල් ඉන්නවා. මං කොච්චර අනිත්‍ය ප්‍රායෝගිකව භාවිතා කරලාද මගේ හිතේ කොච්චර අහෝසි වීමක් වෙලාද තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද මොකක්වත් හොයලා බලන්නේ නැහැ. ඉතින් ඒකයි අපි මේ වගේ ක්‍රමයක් අපේ ගුරුවරු අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ වගේ ක්‍රමවේදකින් අපිට පුළුවන්කම තියෙනවා ඉක්මන් වර්ධනය සිද්ධ කරගන්න. ඉක්මන් වර්ධනය කරන්නේ තමන් ගැන දැනගෙන මේක කරන්නේ. ඉතින් ඇත්තට මේක හරියට කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන සිතුවිල්ල නවතින ගානට ප්‍රබල කරගන්න පුළුවන්. එනේ නරමුණු ඔක්කොම ගැන ඒ ඒ සංඥාව තියෙනවනම් මේක නවත්තන්න කාටවත් හරි. හොඳයි. දැන් එහෙනම් දැන් ගොඩක් කතා කරා මම ආයතරයක් දැන් කරන ක්‍රමය විතරක් කියනවා කෙටියෙන්. මුකුත් නැහැ. සියලු දේ මේ ලෝකේ තියෙන සියලු දේම කියලා අරමුණු කරගෙන ඔක්කොම જાති ටික නැත්තම් ළඟ තියෙන දේවල් දුර තියෙන දේවල් විශේෂයෙන් තමන්ගේ සහ තමන්ගේ නොවන දේවල් කියලා සියල්ල කියලා අරගෙන සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා. ඒකට හිතට මේකුත් මතකයන් ඒවත් එක්කම ඔක්කොම කිව්වම ඔක්කොම තමයි තියෙන්නේ. හරිද ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නවා ඒ ඉන්නකොට මොකද වෙන්නේ හිත විසිරෙනවා විසිරුණා කියලා දැනගත්තට පස්සේ ආය ආරමුණට ගන්නවා ආය විසිරෙනවා ආය විසිරුණා කියලා දැනගත්තාම ආය ආරමුණට ගන්නවා ආය විසිරෙනවා ඔය විදිහට විසිරි විසිරි විසිරි විසිරි මේ වැඩ ටිකක් තුර කරගෙන යනවා කරගෙන ගියට පස්සේ මම හැරිලා බලනවා වැඩිපුර විසිරුනේ කොහෙටද කියලා වැඩිපුර විසිරලා තියෙන්නේ යම් විදිහකින් යම් වස්තුවකට නම් ඒ වස්තුව වෙනම ගන්නවා වෙන වෙනම අරගෙන ඒක විදර්ශනා කරන විදිහට ඇති වෙනස් වෙන තියෙන වාසේ ඊට පස්සේ ආයසරයක් අර අරමුණටම යනවා ඒක ගිහලා ආයහට මෙහාට යනකොට වැඩිපුර යන්නේ ඔතෙන්දි සිද්ධියක් වුණත් ගත්ත හැකි කෙනෙක්ගේ තරහ කියන එක නේද මං කෙනෙකුට අධික තරහයි මගේ වෛරකාරයක් කියනවා නම් ඒ තරහ අනිත්‍යයි නේද ඇති වෙන වෙනස් වෙන නැති වෙනවා ඒ විදිහට ඒ Tamanට වැඩිපුර මතක් වෙන ඒවායින් අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒක අරමුණක් වෙන්න පුළුවන්. එහෙම අරමුණකට આવොත් ඒ අපිට ඒ අරමුණේ හිර වෙන්න පුළුවන්කම තියෙනවා. අපි පසුගිය සතියේ කතා කරා ප්‍රථම ධානය ගැන. නේද? කුසල ආරම්මණයකින් ප්‍රථම ධානයට යන්න පුළුවන් කියලා. ඔන්න එහෙනම් දැන් කුසල ආරම්මණයක් තියෙනවා. නේද? දැන් ඔන්න කුසල ආරම්මණයක් තියෙනවා. අනිත්‍යයි කියන හැඟීම උපදවා ගත්තොත් ඔතනදී ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා දැනෙන ගතිය. හරි මේ ලෝකෙම ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා දැනෙන ගතිය උපදවා ගත්තොත් ඒ දැනීම නැවත නැවත නැවත නැවත හිතේ හදාගත්තොත් එතකොට ඒක එක හැඟීමක් ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියන හැඟීමයි අන්තිමට තියෙන්නේ. ඒ හැඟීම ඒ චේතනාව හටගත්තට පස්සේ මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත ඒක මතක් කරලා බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන්. එච්චර ප්‍රබල කරගත්තොත් අපේ පින්නත් මේ ධ්‍යාන මට්ටමකට ප්‍රබල කරගත්තොත් අනිත්‍ය සංඥාව ඉතාම ප්‍රබල වෙනවා. ඒතකොට කියන අනිත්‍ය පිළිබඳ සිහිය පවත්වා ගත්ත සිහිය පිහිටුණා කියලා කියනවා. හරිද? ඉතින් මේක ක්‍රමානුකූලව හිත කුසලයෙන් පෝෂණය කරන ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. ඒකට දෛනික කැපකිරීමක් කරේ නැත්නම් හරිද? මේක වර්ධනය කරන්න බෑ. මොකද හොද හොද මඩේ දානවා වගේ අන්තිමට වෙන්නේ නේද? ඒකින්ද දෛනිකව මේ කමටහන් වර්ධනය කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දැන් අද කරලා බලන්න. එතකොට හෙට මේකේ තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අනිද්දා එතකොට සාකච්ඡාව ඒවත් එක්ක හුඟක් දේවල් කතා කරන්න දැනගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් ඒකෙන්ද ඒ අවස්ථාවල් උදා කරගන්න ප්‍රායෝගිකව මේක කරලා බලන්න මම කියන දේ ප්‍රායෝගිකව කරලා බැලුවොත් තමයි අපිට තේරෙන්නේ මේකේ තියෙන වටිනාකම පසුකාලීනව අර තිබ්බ දුක් ඇති වෙන්නේ නැතුව සතුටෙන්ම ජීවත් වෙන ස්වභාවයකට එනවා. හොඳ පෞරුෂයක් සහිත ජීවිතයක් සකස් කර ගන්නවා. ඉතින් ජීවිතයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකේ තේරුම මේ පැවිදි වෙන්නම වෙනවා මේ වගේ වඩපුවාම පැවිදි වෙන්නම වෙනවා කියන එක නෙවෙයි මූලිකවම අයින් වෙන්නේ වැරදි 10. හරිද? වෙන්න තියෙන ලොකුම වැරදි 10 තමයි ඉස්සෙල්ලාම අඩු වෙන්නේ. මොනවාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී කයෙන් 4යි, කයෙන් 3යි, සිතෙන් 4යි, මේ කයෙන් 3යි, වචනෙන් 4යි, සිතෙන් 3යි. ඒ වැරදි 10 තමයි ඉස්සෙල්ලාම අඩු වෙවි, අඩු වෙවි, අඩු වෙවි යනවා මේ සංඥාවලුත් එක්ක. ඒ හින්දා සසරම සූපත් කරගන්න තියෙන අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. හොඳයි අපි එහෙනම් අනිත්‍ය සංඥා පිළිබඳ හෙට දවසේ නැවත සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාව මෙතෙන් නිමාවටපත් වෙනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.